ධර්මානුශාසනාව සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කරන දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමාර වේලවනාරාම විහාරවාසී පූජනීය මල්සිරිපුර ධම්ම කුසල ස්වාමීන් වහන්සේ නමෝ තස් භගවතු වරතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු සද්ධා බුදු සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතේනේ මේ පින්නතුන් පින්නතියන් අද මේ විදියට සූදානම් වෙන්නේ ඒ උතුම් වූ භාගතුන් වහන්සේගේ ධර්මයෙන් බිඳා තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඒ තුළින් තමන්ගේ ලබාගත් මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් ලබා දෙන්නයි උත්සාහ කරන්නේ. අද මම ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේත පෙර ධර්ම දේශනාවක් කරා 2020යි 1.23 තම ප්‍රචාරටපත් වුණේ උදේ 8ට ගාන සංස්ථාවෙම එකේ ධර්ම දේශනා කරේ මේ නිවන් දකින ප්‍රතිපදා හතරෙන් පළවෙනි ප්‍රතිපදාව දේශනා කරා මේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ තතිය පටිපදා සූත්‍රේන මේ පටිපදා හතරක් වෙනවා. පළවෙනි පටිපදාව තමයි දුක්ඛ පටිපදා දණ්ඩ අභිඥා කියන එක. ඊළඟ එක තමයි දුක්ඛ පටිපදා කිප්ප අභිඥා කියන එක. ඊළඟ තියෙනවා සුඛ ප්‍රතිපදා දන්න විඥා ඊළඟ සුඛ ප්‍රතිපදා කිප්ප විඥා කියලා මේ විදිහේ ආකාර හතරක් තියෙනවා නිවනට යන්න. ඉතින් මම කලින් ධර්මදේශනාවේ සිද්ධ කරේ ඒ දුක්ඛ ප්‍රතිපදා දන්න විඥාවෙන් කොහොමද මේ මෛත්‍රී අප්‍රමාණය වඩන්නේ කියන කාරණා. එතකොට ඒක එක්ක ටිකක් සම්බන්ධයි. ඒක නැවත අපිට කියලා දෙන්න වෙලාව මන්දි. ඒ වුණාට ඒකේ තියෙන කරුණු කාරණා සම්බන්ධ කරගෙන අද දේශනා කරන්නේ මේ දුක්ඛ පටිපදා කිප්පා විඥාවෙන් කොහොමද මේ කරුණා ප්‍රමාණයට යන්නේ කියන කාරණාව. ඉතින් මේවා ටිකක් පුරුදු නැති වෙන්න පුළුවන් කනට අහලා නැති වෙන්නත් පුළුවන්. නමුත් අපි කියලා දෙනකොට යම් යම් මට්ටම් වලින් තේරෙයි. ඉතින් කවදා හරි මම තේරුම් ගන්නත් එපේ නේද? ඒකේ පෙන්නනවා සූත්‍ර දේශනාවේ කතමාච භික්ඛවේ දුක්ඛාපටිපදා කිප්පබිඥා. එද භික්ඛවේ භික්ඛු අසුභානුපස්සේ කායේ විහෙරති ආහාරේ පටික්කුල සංඤේ සබ්බ ලෝකේ අනමිරත සංඤේ සබ්බ සංඛාරේසු අනිච්ඡානුපස්සී මරණ සංඥාකෝ පනස්ස අජත්තං සුපට්ඨිතා හෝති සෝයිමානි පංචසේක බලානි උපනිස්සාය විරති සද්දා බලං හිරි බලං ඔත්තප්පම් බලං විරිය බලං පඤ්ඤා බලං තස්මානි පංචින්ද්‍රයානි අදිමත්තානි පාතු භවಂತಿ සද්දේන්ද්‍රයන් විරේන්ද්‍රයන් සතේන්ද්‍රයන් සමාධේන්ද්‍රයන් පඤ්ඤායන්ද්‍රයන් සෝමේසම් පංචන්නම් ඉන්ද්‍රයන් අදිමතත්තා කිප්පං ආනන්තරියම් පාපුනාති ආසවානං කයාය අයං උච්චති භික්ඛවේ දුක්ඛාපටිපදා කිප්පවිඥා ඒ කියන්නේ මෙතන පෙන්නනා භාගතුන් වහන්සේ මේ ප්‍රතිපදාවෙන් තමයි මුගලන් මහරහතන් මොකලන් ආඳුර රහත් වෙන්නේ ඒක පෙන්නනවා මේ මොග්ගල්ලාන පටිපදා සූත්‍රය කියලා වෙනම සූත්‍රයක සෝවාන් වෙන්න කොහොමද කියන එක දන්නවනේ කලින් සෝවාන් වෙනවා රහත් වෙටපත් වෙන්නේ මේ ප්‍රතිපදාවයි ඉතින් මෙතන යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් හෝ යෝගාවචරයේ භාවනා කරන කෙනෙක් ඉතින් මේ ධර්මය අහලා භාවනා කරනවා. ඉතින් එයා වඩනවලු මෙන්න මේ ධර්මතාවය මේ කමඨාන් එහෙම නැත්නම් මේ විදිහේ ධර්මතාව වඩනවා. එකක් තමයි ආහාරයේ අසුභානුපස්සේ මේ කයේ අසුභය මෙනෙහි කරනවා කියලා කියනවා. මොකද්ද මේ කය අසුභය කියපුවාම අපි දන්නවා මේ කය කියන්නේ කෙස් ලොම් නිය දත් යන ආදී වශයෙන් දෙතිස් කුණුපයක් තියෙනවා. ඉතින් මේ දෙතිස් කුණුපේ මෙනෙහි කරනකොට ඉතින් අසුභය සමයි තියෙන්නේ මල මුත්‍ය වලින් හැදිච්ච මහා ජරා ගොඩක් නේ තියෙන්නේ ඔබටත් මටත් අපි හැමෝටම තියෙන ඕක තමයි. ඉතින් ඔබ අපි එක එක කොටස් වශයෙන් වෙන වෙන වශයෙන් මෙනෙහි කරනවා භාවනා කරන ඒවා දන්නවා. ඉතින් එහෙම මෙනෙහි කරනවා එහෙම මෙනෙහි කරන ඔන්න කණ්ඩායමක් එහෙම මෙනෙහි කරන්න පුළුවන්. ඒව නැත්නම් තව කට්ටියකට පුළුවන් ආහාරේ පටික්කුල සංඥා මෙනෙහි කරන්න. හ්ම් එතකොට ආහාරේ පටික්කුල සංඥා කියපුවාම අපි කනකොට බොනකොට දන්නවා මේ ආහාරේ ආමාශයට යන්නේ නේද අතින් අනන්නවා එතකොට ජරා වෙනවා කට යනකොට තවත් ජරා වෙනවා ඊළඟට ආමාශයනකට වමනේ වෙනවා ඉතින් වමනේ තමයි මුළු ඇඟේම යන්නේ. ඒ වමනේ ඉතින් ඇඟ පුරාම දුවන්නේ. එතකොට ඔබගේ කය මගේ කය ඔක්කොම හැදලා තින්නේ මොනයිද? වමනේ හැදෙන්නේ. මේක ලස්සනයි කියපුවාම අපි වමනේ කොටකට තමයි ලස්සනයි කියන්නේ. ඒක තමයි වැරදි විදිහට ගන්නවා කියන්නේ. අසුබ දෙයක් සුබයි කියලා ගන්නවා කියලා කවුරුවත් වමනේ කොටකට ලස්සනයි කියන්නේ මේක තමයි අපි අර යන්නේ. එතකොට එයාට එහෙම බලන්න පුළුවන් වුණ ආහාරයේ පටික්කුල සංඥා විදියට ඉතින් ඒක පිට වෙනකොට අපි දන්නවනේ නේද මල මල මුත්‍ර අසුචි විදියට පිට වෙනවා නවදොරකින් වැක්කිරෙනවා මේ කයින් ඉතින් ඒවා හොඳට සිහිය පාත්නකොට තේරෙනවා ඒක තමයි ඇත්ත මේ අසහසේ දිනදා ජීවිතයේ කසුබවුස් කතා කරන්නේ මේක කියන්නේ මොනවා කියලාද කියන්නේ දිනදා ජීවිතේ ලස්සනයි කියලා නේද ඇයි එහෙම කියන්නේ අපි සංසාරයෙන් මේ වගේ කයවල් දැකපුවාම කියලා තියෙන්නේ මොකද්ද ලස්සනයි කෙස් ගහක් දැක්කාම කියලා තියෙන්නේ ලස්සනයි කියලා. බත් එකේ කෙස් ගහක් තිබ්බොත් මොනා කියනවා? ඈ මහත්තුරු එහෙම මොනවද කියන්නේ? ලස්සනයි කියනවලු වයින්වලු. ඒක තමයි චික් විතරක් කියලා කියන්නේ. ඒක තමයි. එහෙනම් දැන් ආහාරේ පටික්කුල සංඥාව ඊළඟට සබ්බලෝකේ අනිබිරත සංඥාව. දැන් මේ සබ්බලෝකේ කියපුවාම මේ ලෝකේ ගත්තාම අපේ සියලු ලෝකය ගන්නවා කියලා කියන්නේ ලෝකය ගැන පෙන්නන රෝහිතස්ස උත්තර දේශනා වගේ වෙයි. මේ ලෝකය කියන්නේ ස්මුදුන ඉඳන් දෙපතර දක්වා තියෙන මේ පැවැත්මට. ඒකේ තියෙන මොනවාද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පැවැත්ම වෙන මොනවත් නැහැ. ඒ කියන්නේ ඔය වාඩි කරලා තියෙන මේ අපේ පැවැත්ම. මේකේ තියෙන ඔය පහ. ඉතින් මෙන්න මේ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් මේ කිසිම දෙයක් මගේ කියලා ගන්නෙ නැත්නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන එයා මේ ලෝකේ කිසිම දෙයක් මගේ කියලා ගන්න නැත්නම් අන්න ඒක තමයි සබ්බ ලෝකේ අනිබිරත සංඥාව කියලා කියන්නේ. එතකොට ඒක ගන්න නැති වෙන්න එයා පාවිච්චි කරනවා අදිඨාන අභිනිවේෂ අනුසය කියලා ධර්මතා තුනක්. ඕක තියෙනවා පෙනනවා ගිරිමානන්ද සූත්‍රයේ. නේද? එතකොට සබ්බ ලෝකේ අනිබිරත සංඥා කියලා කියනවානේ. එතකොට මේ හිත මේකෙන් ගලව ගන්න මේ තියෙන පැවැත්මෙන් ගලව ගන්න මේ හිතට ස්ථාන වෙන දේවල් හතරකින් අපිට මේක ගලවන්න පුළුවන්. එකක් තමයි සත්‍ය අධිෂ්ඨානය කියන එක. ඇත්ත. යථාර්ථය බලන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකෙ ඔක්කොම තියෙන මොනවාද? බොරු. එකයි තියෙන්නේ ඇත්ත. මොකක්ද එකම ඇත්ත? නිවන විතරයි. අනිත් එක බොරු. ඉතින් ඒකෙන් ගලවන්න පුළුවන්. ඒ කියන මං කලින් දේශනාය කරා. එලා තියෙන ඡාග අදිෂ්ඨානයි. ඡාග කියන්නේ අතහරිනවා කියන එක. දැන් දන් දෙනකොට මොකද්ද වෙන්නේ? ඡාග අදිෂ්ඨාන. ඡාගයෙන් අයින් මේ ලෝකේ අතහරින්න පුළුවන්. ඊළඟ ප්‍රඥාවෙන් අතහරින්න පුළුවන්. මොකද ප්‍රඥාවෙන් අතහරිනවා කියන්නේ මේ එකක්වත් මගේ කියලා ගන්නවා නම් ඉතින් මගේ නොවන දෙයක් මගේ කියලා ගත්තාම මෝඩයා නෙදෙන්නේ. මේ ඔක්කොම මගේ කියලා ගන්න කෙනා හැම කෙනාම කවුද? මෝඩයා. ඉතින් එයා ප්‍රඥාව තියනවා නම් මගේ කියලා මොකක්වත් ගන්න නැහැ. කවුද එන හොඳම ප්‍රඥාවන්තයෝ? බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා. ඊළඟට මේ උපසමාධි අධිෂ්ඨානය කියලා එකක් තියෙනවා. ඉතින් ඒකේ වෙන්නේ හිතේ කෙලෙස් එන්න දෙන්නේ නැතුව ඒ උපශාන්ත ගතියට කැමතිලා අන්න ඒ විදිහට කෙලෙස් අයින් කරන ක්‍රමයක් තියෙනවා. ඊළඟට මේ සංස්කාර වලට ඇලෙන කෙනෙක් තමයි කියන්නේ අබිනිවෙස් කියලා කියන්නේ. අදිත්‍යාන අබිනිවෙස්. දැන් අපි ගෙවල් දොරවල් වැඩ කරනවා, රස්තාවල් කරනවා. ඉතින් රස්තාවල් වල එහෙම දාලා දැන් අදත් බනහන්න එහෙම නැහැන්න බැරි වුණා නම් කරන්න බැරි වුණා නම් ඒකෙන් ඇයි බැරි වෙන්නේ වෙන සංස්කාරයකට ඇලිලා රස්තාවට යන්න ඕනේ කියන සංස්කාරයට ඇලිලා ඉන්න තමයි බෑ කියන්නේ ඒක. එතකොට ඒවට ඇලිලා තියෙනවා. එන්නේ ඒවා ඒවෙන් අතාරින්න බෑ. දරුවෝ ඉන්නවා නේද? අමු දරුවෝ ඉන්නවා. ඒවා ඒ කරන වැඩවලට ඇලිලා. වෙලාවක් නැහැනේ. ඉතින් අන්න ඒක තමයි අභිනිවේෂය කියලා. ඇලිලා. යා දිගටම ඇලිලා ගලවන්න හරි අමාරුයි. නිකන් අර ගම් ගාලා අලවල වගේ තියෙනවට. හ්ම් ඉතින් නිවන් දකින්න මොකද කරන්නේ? විවේකී ඇති කරගන්න ඕනේ වෙන් ගැලවෙන්න. ඊළඟට මේ අනුසය කියලා තියෙනවා. අදිත්‍යාන අබිනිවෙස අනුසය. ඉතින් අනුසය ගත්තාම මේ කාමරාග අනුසය, පටිගම, ඊළඟට මාන, ditthi, විචිකිච්ඡා, භවරාග, අවිජ්ජා කියලා මේ වගේ අනුස ධර්මයන් තියෙනවා. එහෙනම් රාගානුසය, පටිඝානුසය කියලා එමු කියන්නේ. ඉතින් මේ අනුසය ධර්මයන් කියලා කියන්නේ අර හිතේ තියෙන සියුම් කෙලෙස් ස්වභාවය. ඒවත් අපි අයින් කරන්න ඕනේ. එතකොට තමයි මේ මේ සබ්බ ලෝකේ අනිරත සංඥාවේ භාවනා කරනවා කියලා කියන්නේ. ඉතින් මේ භාවනා කරනකොට ඔය විදිහට අපි අර එකක්වත් මගේ කියලා ගන්නෙ නැතුව යන්න ඕනේ. ඊළඟට කියනවා සබ්බ ලෝකේ අනිරත සංඥා සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා මේ සියලු සංස්කාරයන් වල මොනවද බලන්නේ කියේ අනිත්‍යතාවය. ඉතින් අපි දන්නා මේ අනිත්‍යතාවය කියලා කියන්නේ මේ සංස්කාරයන් වල ඇතිවීම සහ නැතිවීම බලන්න ඕනේ. ඉතින් ඒකට මේ සංස්කාරයන් හරිම පීඩාගෙන දෙනවා කියලා අපි දකින්න ඕනේ. පීඩාගෙන දෙනවා කියලා කියන්නේ දැන් රස්සාවක් කරනවා කියන එක හරි සැහැල්ලුද? වැඩ කරනවා කියන එක නෑ නේද? මහා පීඩාවක්. එහෙනම් සංස්කාරයන් අපිට පීඩාගෙන දෙනවා. ඊළඟ හරායති ඉතින් මේක මේ පෙර වූ සංස්කාරයකින් මේ ජරා ගොඩ හදාගත්තේ. දැන් පෙර සංස්කාරයක විපාකයක් තමයි අපේ කය නේද? මේ කය මොකද්ද? පෙර සංස්කාර විපාකයක්. ඉතින් මේකේ දෙතිස් කුණුපයක් නිකන් හිතනකො මලු ගොඩක් වල අසුචි දාගෙන එල්ලගෙන යනවා කියන එක ලැජ්ජාවට කාරණයක්ද? එහෙම නැත්නම් උඩ පයින් කාරණයක්ද? ලැජ්ජාවට කාරණයක්. ඉතින් ඒක තමයි ලැජ්ජ වෙන්න සංස්කාරය. මොකද ඔය අකුසල වලට තමයි මාන්නේ මට රස්සාවක් තියෙනවා මට දරුවෝ ඉන්නවා මට වෙන ඉතින් තණ්හාවෙන්ම තමයි කියවන්නේ යටින් කියවන්නේ මට තණ්හාව තියෙනවා කියන එකමයි ඉතින් තණ්හාව තියෙනවා කියන එක මහා ලොකුට කෑගහ කියන්න ඕනේ නැන්ද ලැජ්ජ වෙන්න ඕනේ කන්නේ නිර්වාණය යනකොට ඒ නිසා ඒකට හරා යති ඒ කියන්නේ ලැජ්ජාටපත් වෙන ඒ වගේම පිළිකුල් කරන්න ඕනේ මේවා මිනිවලට යනකොට මේවා පිළිසල ගන්න අන්න ඒවට කියනවා මොකක්ද එහෙනම් මේ සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා අනිත්‍යතාවයේ වඩන ආකාරය තමයි පෙන්වනොක් ගිරිමානන් සූත්‍රයේ පෙන්වනවා. ඊළඟට මරණ සංඥාව වඩනවා. දැන් භාවනා කීපයක් කියනවා නේද දැන් මෙතන. මරණ සංඥාව. අතට මරණ සංඥාව වඩනවා කියලා කියන්නේ අපි මැරෙන එක බලනවා. දැන් දන්නවනේ මැරෙනවා කියන එක. දැන් අපි නේද ආස්වාස කරොත් ප්‍රස්වාස කරන්නවත් ඉඳීද කියලා කියන්නේ බෑ බුදු පියාණන් වහන්සේමයි කියේ. ඒ කියන්නේ හිතන්නේ කොහොමහා නැන්නේ මේ ආස්වාස කරාට පස්සේ ප්‍රස්වාස කරන්න ඉන්නේ නැහැ කියලා. ප්‍රස්වාස කරාට පස්සේ ආස්වාස කරන්න ඉන්නේ නැහැ කියලා හිතන්නේ කියලා. ඒ වුණාට ඉතින් ගෙදර වැඩ එහෙම දාගෙන ඉන්නේ නැත්තේ නේද? මග මෙරේ දන්නේ නැහැ වුණාට. තේරෙනවද? එතකොට මේ අනිත්‍ය සංඥාව ඒක මරණ සංඥාව වඩනවා නම් පුදුමාකාර වේගකින් අපි නිර්වාණයට යන් වෙනවා. මොකද මැරෙනවා කියලා දන්නවනම් තරහ ගන්නවත් යන්නේ නැහැ. ඊළඟ මොහොතේ මැරෙනවා නම් මොකටද මගේ කියලා ගන්න කියලා තේරෙනා නේද? ඉතින් මෙන්න මේව වඩනකොට මේ ටික වඩනකොට මෙයාට වැඩෙනවලු භාවනා කරනකොට අපි තුමුක දැන් කයේ කොටස් වුණා කෙස්ලොම් නියඳත් විදිහට බලනකොට හරි මෙයාගේ මේ මේ තියෙනවා පංචසේක බලය ශ්‍රද්ධා බලය නේද? හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය, ප්‍රඥා බලය මේවා අභිමාත්‍රව පහළ වෙනවා. ඒ ඉස්සෙල්ලා ක්‍රමෙන් කියලා දුන්නේ ඒක හිමින් පහළ වෙනවා කියලා ටිකක් පහළ වෙනවා කියලා. මේක දණ්ඩාභිඥාවනේ. දුක්ඛ පටිපදා දණ්ඩාභිඥා. මේකෙත් අභිඥායි. දණ්ඩාභිඥාය වෙන්නේ ටික හිමින් පහළ වෙනවා කියන එක. මේක වෙන්නේ වැඩියෙන් පහළ නතර කරනකොට දැනගන්න. හ්ම් එක එක්කෙනාගේ ශක්තියත් එක්ක මේක වෙන්නේ. එතකොට මේ ඒත් එක්කම මෙයාට මේ ඉන්ද්‍රිය ධර්ම ටිකත් අදිමහත්ව පහළ වෙනවා. මොනවාද මේ ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ? සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට මේවා තමයි නිවනට නායකත්වය දෙන්නේ. දැන් භාගතුන් වහන්සේ ගැන, භාගතුන් වහන්සේගේ ධර්මය ගැන, භාගතුන් වහන්සේ දේශන මේ ධර්මයේ ගමන් කරන සංඝ රත්නය ගැන මොනවාක් තියෙනවද? පැහැදීමක් තියෙනවා. මොන පැහැදීමක්ද ඒක? වෙනස් වෙන්නේ නැති පැහැදීමකට කියන අවෙච්ච ප්‍රසාදයක් කියලා. ඉතින් ඒ විදිහට ඒක ඉන්ද්‍රියක් ඇත්තටම. ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රියක් තියෙනවා නිවන් නායකත්වය දෙන. ඉතින් ඊළඟට විරිය තියෙනවා. විරිය කියලා කියන්නේ අපි ඒ භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ගමන් කරන්න මොකක්ද තියෙනවද? විරියක් තියෙනවනේ. දැන් මෙතන බනහන්නත් මොකක්ද තියෙනවද? විරියක් තියෙනවා නැත්නම් නිින්ද යනවා. ඒ විරිය නැත්නම් මුකුත් කරන්න බෑ. තීන මින්දේට යන එන විරිය ඕනේ. ඒතර සතිය ඕනේ, සිහිය තියෙන්න ඕනේ. සිහිය නැත්තම් මේ කරන්න බෑනේ. ඒවා ගැඹුරු කාරණා මම මේ කෙටියෙන් කියලා දෙන්නේ පොඩි වෙලානේ තියෙන්නේ. ඊළඟට සමාධිය. සමාධිය කියන්නේ හිත එකඟ වෙන්න ඕනේ මේ ගමන යන්න. ඊළඟ ප්‍රඥාව කියලා කියන්නේ මේ එකක්වත් මගේ කියලා ගන්න නැති වෙන්න නම් අපි අනිවාර්යයෙන් මේ සංස්කාරවල ඇතිවීම සහ නැතිවීම දකින්න ඕනේ. ඒකට කියන උදය වය දකින්න කියලා කියන උදයබ්බඥානය කියලා කියන්නේ. ඒකෙන් යන්න ඕනේ ඥාන වඩන්න ඕනේ. එයා තමයි මේ ප්‍රඥාවන්තය කියලා කියන්නේ මේ ඉගෙන ගත්ත කෙනා නෙවෙයි. බුදු පියාණන් දේශනා කරන ප්‍රඥාවන්තයා කියලා කියන්නේ මේ සංස්කාරවල ඇතිවීම නැතිවීම දකින කෙනා. එතකොට මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම මේ විදිහට පහළ වුණාම මෙයාගේ අදිමාත්‍රව මේ ආසවක් කියව නැත්නම් ආශ්‍රව ඡය කරන්න විතව වේගින් යනවා මෙයා කියලා කියන්නේ. දුකෙන් පටන් අර වේගින් යනවා. අරයක් මොකද වෙන්නේ? පඩේනි පටිපදායේ දුකෙන් පටන් අරන් හිමින් යනවා. ඒක තමයි දුක්ඛාපටිපදා කිප්පවිඥා කියලා කියන්නේ. ඉතින් ඒක තමයි මේ විදිහට භාවනා කරනවා කියලා කියන්නේ. ඉතින් මේක තවත් කොටසක් එක්ක සම්බන්ධ වෙනවා. දැන් මේ දුක්ඛපටිපදා කිප්පවිඥාව වඩන කෙනෙකුට පුළුවන් කරුණා ප්‍රමාණය දක්වා යන්න. මොන ප්‍රමාණයටද? කරුණා ප්‍රමාණයට. ඒතකොට දන්නවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා හතරක් තියෙනවානේ. දුක්ඛ පටිපදා දණ්ඩා විඥාය මෙත්තා ප්‍රමාණයට යනවා. ඒක අපි කලින් කතා කරා. එතකොට දුක්ඛ පටිපදා කිප්ප විඥායෙන් අපි කරුණා ප්‍රමාණයට යන්න පුළුවන් කියන කාරණා භාගතුන් වහන්සේ දේශනා කළා. අපි බලමු කොහොමද කියලා. දැන් මේක පෙන්වන්නේ පැටක උපදේශය. දැන් ඉස්සෙල්ලා මේ මේ සූත්‍රයේ තියෙන්නේ මොකේද? අංගුත්තර නිකායේ ওই බුද්ධ ජයන්ති නම් දෙවෙනි පොතේ 290 කියන පිටුවේ මේක පෙටක ප්‍රදේශයේ තියෙනවා මේකෙන් කොහොමද මේ කරුණා ප්‍රමාණයට යන්නේ කියලා 315 පිටුවේ නම් තියෙනවා බලන්න පොත්පත් කියවන අය බලලා බලන්න තියෙනවා එතකොට මේ දුක්ඛාපටිපදා කිප්පවිඥාව වඩනකොට එහාට මේ දෙවෙනි ධානය කියන එක ඇති වෙනවා කියලා පේනවා එහෙනම් දුක්ඛපටිපදා දන්න විඥාව වඩන කෙනාට පළවෙනි ධානයක් තියෙනවා මේකෙන් දෙවෙනි ධානයක් තියෙනවා ඒ කියලා කියන්නේ මෙහෙමයි සරලව කියලා දෙන්නම්කෝ. ඒ කියන්නේ දැන් අපි ධානයක් සඳහා ගමන් කරනකොට අපි මේ ලෝකයේ තියෙන ඇලෙන ගැටෙන අරමුණු වලින් එක යන්න බෑ. ඒ හින්දා අපි කරන්න ඕනේ මොකද්ද? ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති අරමුණක් තෝරගන්න ඕනේ. ඒක තමයි කාමයෙන් අයින් වෙච්ච අරමුණක් කියලා කියන්නේ. අකුසලයන් වලින් අයින් වෙච්ච අරමුණක් තෝරගන්න ඕනේ. එතකොට විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව වලින් යුත් පළවෙනි ධ්‍යානෙ. එහෙනම් මොන විතක්කයක්ද ගන්න ඕනේ? නෙක්ඛම් විතක්කය. එහෙනම් ඒකට හොඳයි නේද? කෙස්, ලොම්, නියද, හුස්ම රැල්ලත් පුළුව. එහෙනම් මේ වගේ කෙස්, ලොම්, නියදත් නේ දැන් අපි ඉස්සලක් කතා කරේ. දැන් ඔක එක්කෙනෙක් බලනවා කෙස්, අසාර, අසුබ, පිළිකුල්, දුර්ගන්ධ, දුර්වර්ණ නේද? කියලා එහෙම බලනවා කෙනෙක්. ඉතින් එහෙම බලනකොට ඉතින් එයාට ඇති වෙනවා නෙක්කම් විතක්ක, නෙක්කම් විචාර, නෙක්කම්ම ප්‍රීති, නෙක්කම්ම සුඛ, නෙක්කම් නිසා තියෙන ඒකාග්‍රතාවය. ඒකට කියන මොන ධානයද කියලා? පළවෙනි ධානය. ඉතින් ඕක දැන් කාලයක් කරපු කෙනාට ඕක මතකයි. ওই භාවනාව මතකයි. ඒ භාවනාව හොඳට දැන් ශක්තිමත් වෙලා. ඉතින් එයාට අර කෙස්ලොම් මේ මේ ජරා ගොඩ කියලා නිකන් හිතෙනවනේ. ඒ හිතනකොටම එයාට අර ඇතුලේ තියෙන ප්‍රීතිය නමන ප්‍රීතියද? කාම ප්‍රීතිය නෙවෙයි එන්නේ මොන ප්‍රීතියද? නෙක්ඛම්ම ප්‍රීතිය. අතහැරීම නිසා ඇති වෙන ප්‍රීතියට ඇති. ඒක තමයි නෙක්ඛම්ම ප්‍රීතිය කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය ප්‍රීතිය ඇති වෙනකොටම එයාට කෙලින්ම දැන් මේ ප්‍රතිපදායි හම්බ වෙන මොන ධානයද එන දෙවෙනි ධානය. ප්‍රීතියනේ දෙවෙනි ධානයෙන් තියෙන්නේ. ප්‍රීතිය ළඟන් තියෙන්නේ දෙවෙනි ධානය. එතකොට විතක්ක ਵਿਚාර කරන්න ඕනේ. අර කෙස්ලොම් විදියට මෙනෙහි කරන්න ඕනේ යාට. ඉතින් හුස්ම රැල්ල ගන්නවා නම් හුස්ම රැල්ල බලන්නවත් දෙයක් නෑ. යාට කෙලින්ම ප්‍රීතිය ඇති වෙනවා ඉඳගත්ත ගමන්. අන්න එහෙම තමයි එතන තියෙන්නේ. එතකොට ඒක දෙවෙනි ධ්‍යානය. එතකොට මේ දෙවෙනි ධ්‍යානය ඇති වෙන්නේ උතන ඇත්තටම මේ සමත පැත්තෙන් ඇති වෙන්නේ. මොන පැත්තෙන්ද? සමත පැත්තෙන්. විපස්සනායෙන් නෙවෙයි. එතකොට මෙයාට මේ දෙවෙනි ධ්‍යානය ඇති වෙන ප්‍රීතිය. එහෙනම් ප්‍රීතිය කියන්නේ මොකක්ද? ප්‍රීතිය එන්නේ ප්‍රීති සුඛ වගේ දේවල් එන්නේ මොනකටද වේදනාවලට එන්නේ තේරෙනවද මොනකටද එන්නේ වේදනාවලට එහෙනම් මෙයාට වැඩෙනවා දෙවෙනි සතිපට්ඨානය දැන් පළවෙනි සතිපට්ඨානය තමයි ඉස්සල්ලා එකේ වැඩෙන්නේ දෙවෙනි සතිපට්ඨානය තමයි වේදනාන පස්සන එහෙනම් ඉස්සල්ලා සතිපට්ඨානය වැඩෙන්නේ මොකද්ද එහෙනම් පළවෙනි ප්‍රතිපදායෙන් වැඩෙන්නේ පළවෙනි සතිපට්ඨානය ඒක මොකද්ද කායාන පස්සන දැන් ඇරෙනවා වේදනානුපස්සන එනවා වේදනාව එනවා දැනෙනවා දැන් මෙයා වේදනාව දැනෙනකොට වේදනාව දැන් නිකන් ඉන්නේ වේදනාව දැනෙනකොට වේදනාව ඇති වෙනකොට එයා මොකද කරන්නේ මේ වේදනාවේ ඇතිවීම සහ නැතිවීම බලනවා. ඒකට කියනවා සමුදය සහ අස්තංගමේ බලනවා කියලා ඇතිවීම සහ නැතිවීම. මේක බලනවා. දැන් එතකොට අන්න එහෙම මෙයා බලනකොට එයාට දැනෙනවා දැන් මේ වේදනාව ඇති වෙන්න හේතුව මොකද්ද කියන එක ධර්මයේ පෙන්නනවා. වේදනාව ඇති වෙන්නේම ස්පර්ශයෙන්ද. මොකක් නිසාද වේදනාව ඇති වෙන්නේ? ස්පර්ශයෙන්ද. දැන් ඇහැට රූපයක් එනකොටම සකස් වෙනවා කියනවා මොකද්ද? චක්කු විඥානය. එතකොට ඒ තුනම එකතු වීමට කියනවා පස්ස කියලා. එහෙනම් ওই ස්පර්ශය නිසාම පස්සපච්චය වේදනා. කනත්, ශබ්දයත්, සෝත විඥානයත් නිසාම ඒ ස්පර්ශය නිසාම එහෙනම් එතනත් වේදනා. එහෙනම් ওই වේදනාව ඇති වෙන ස්පර්ශයේ ඉඳනනම් එහෙනම් මේ වේදනාව ඇති වුණා නම් මේ වේදනාව මගේ කරගත්තොත් එහෙම වේදනාවට ඇලුනොත් එහෙම වේදනාව අභිනන්දනය කරන අය. එයා අභිනන්දති, අභිවදති, අජෝසාරිතේ වේදනාව මගේ කියලා ගත්ත කෙනෙක් බෑගත්තාම අන්න එයාට තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇති වෙනවා නම් උපාදාන වෙනවා, උපාදානයෙන් භවයට යනවා, භවපච්චයා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ ස්කන්ධස්ස සමුදය හොති. ඔන්න දුක හටගත්ත යාට. දැන් ඕනම එකක් මගේ කියලා ගත්ත ඕනම කෙනෙකුට මොකක්ද ඇති වෙන්නේ? දුකද සැපද? දුක්ඛ. ඉතින් මේක මගේ කියලා ඇති කරගත්ත කෙනා එහෙනම් එයා කල්පනා කරනවා එහෙනම් දුක තමයි මට මේකෙන් තියෙන්නේ. එහෙනම් මේක මොකද්ද මේකට හේතු වෙන්නේ එහෙනම් දුක ඇති වෙන්න හේතු වෙන්නේ මේක මගේ කියලා ගත්තේ හින්දා. ස්පර්ශය නිසාමයි. එතකොට මගේ කියලා ගන්නවා. එහෙනම් මේක නැති කරගත්තොත් අර දුක මොකද වෙන්නේ? මගේ කියලා ගත්තේ නැත්නම් ඒක නැති වෙනවා. වේදනාව මගේ කියලා ගත්තේ නැත්නම්. එහෙනම් දැන් යාට ඇතිවීමක් පේනවා. මොකද්ද පේන්නේ වේදනාව? නැතිවීමක් පේනවා. අන්නේ වේදනාවේ ඇතිවීම නැතිවීම මේක දකින්න කෙනා අන්න එහාට දැන් මේ පටිච්ච සමුප්පාදය තමයි අවබෝධ වෙන්නේ. දැන් අර කෙස්ලොම් නියදත් කියලා එහෙම නිකන් බැලුවට පටිච්ච සමුප්පාදය අවබෝධ වෙන්නේ නැහැ. දැන් මෙතන අවබෝධ වෙනවා. යන්නේ පටිච්ච සමුප්පාදය අවබෝධයෙන් ඇති වෙනවා එයාට මේ බ්‍රහ්ම විහාරය කියන එක. ඒ කොහොමද ඒ ඇති වෙන්නේ? එයාට හිතෙනවා මේ සත්‍ය මේ සංසාරේ ඉන්න සත්‍ය මෙච්චර අප්‍රමාණව මේ දුකටපත් වෙලා නින්නේ. එහෙනම් මේ දුකටපත් වෙලා ඉන්නෙම මේ වේදනාව මගේ කියලා අරගෙන ඉඳලා. ඉතින් එහෙනම් එයා කල්පනා කරනවා මේ වේදනාව මගේ කියලා අරගෙන ඉන්න මේ සියලු සත්‍යවම දැන් Taman එකෙන් අයින් වුණාට පස්සේ දුකෙන් නිදහස් වුණා කියන එක ඒ වෙලාවෙන් පැහැදිලිවම ප්‍රත්‍යක්ෂනේ. එයා කියනවා මේ සියලුම සත්‍යෝ මේ වේදනාව මගේ කියලා ගන්න එකෙන් අත මිදලා මේ සංසාර දුකෙන් නිදහස් වේවා. අන්න මෙත්තාවක් ඇති වෙනවා. ඒක මෙත්තාව පතුරවන්නේ නිකම්ම නෙවෙයි. සියලු සත්‍යයන්ට එක හා සමානයි. ඒතර පින්නතුනේ හරි ලස්සන දෙයක් තියෙනවා. මීට පෙර ධර්ම දේශනාවක් අහලා තියෙනවා නේ. ඒතර ලේසි නේකට. ඒ පෙර ධර්ම දේශනාවේ තියෙනවා දුක්ඛ පටිපදා දන්න අභිඥාවේ මෙත්තාව ප්‍රමාණය. එහෙනම් මෙතන වැඩෙන්නේ මොන ප්‍රමාණයද? ඒ බ්‍රහ්ම විහරණවල පළවෙනි අප්‍රමාණය වැඩිනවා මෙතන. පළවෙනි අප්‍රමාණය. එතනින් නැත්නම් මේ කරුණාවට යන්න බෑ. එහෙනම් මෙත්තා ප්‍රමාණයට යන. මෙත්තා ඒ සියලු සත්‍යෝම සූපත්‍යය. එතන එහෙනම් මෙත්තා පතුරන්නේ හැමෝටම එක හා සමානයි. දැන් සාමාන්‍ය ජීවිතවල මෙත්තා පතුරන්නේ හැමෝටම එක හා සමානයි. හොඳට කල්පනා කරන්න ඔයාලගේ ළමයෙක් ඉන්නවා. තව ළමයි කණ්ඩායමකුත් ඉන්නවා රේස් එකක්. අර ඉස්කෝලේ එහෙම මේ දවස් දෙන ස්පෝර්ට් මීට් තියන නේද? දැන් ඔන්න දැන් දුවන්නේ ඉන්නවා. කාගේ ළමයා මේ පළවෙනියා වෙන්න කියලා දප්පුඩි ගන්න. ඈ අනෙක් ළමයි පළවෙනි ආයෙන්නේ කියලාද මගේ එකා පළවෙනි ආයෙන්නේ කියලා. එතකොට මගේ එකා දිනලා අනෙක් උන්ගේ අඩු කරනවත් කමන්නේ. එහෙනම් මගේ එකා නිදුක්කේත්ව අනෙක් අයට ප්‍රශ්නයක් නැහැ. එහෙම බෑ මේකේ. මෙතන අපේ ළමයන් අර විදිහමයි අනෙක් ළමයිනොත් ඒ විදිහමයි. එයි ජාති වෙලා, ජරා වෙලා, ව්‍යාධි වෙලා මැරිලා යන ළමයි ඉන්නේ ඔක්කොම. ඔක්කොම මගේ ළමයි කියලා හිතන්නේ කිව්වනේ මාතා යතා නියම් බුත්තං ආයසායක පුත්තමනු රැක්කේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාය ප්‍රම ඉතින් මගේ කියලා ගන්න තාක් කාල ඔයගොල්ලෝ සෝවන්නත් වෙන්න පුළුවන් නේද බෑ නේද ඇයි සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහනේ මගේනේ රහතන් වහන්සේ මහබව ගෙදර යන්නේ නැත්තේ ඇයි දන්නවද දැන් ඔයාලා රහත් වුණොත් එහම ඇයි ගෙදර යන්නේ නැහැ ඇයි මගේ කියලා ගන්න දෙයක් නැති කෙනෙක් කොහෙද කියක් තියෙන යාට අර දරුවෙක් මල්ලෙක්ම කවුරුත් නෑ ඊට පස්සේ. එහෙම නෑ මගේ කියලා ගන්න ඔක්කොම යට පේන්නේ මේ ධර්මතා ටික විතරයි. හදාගත්ත කය මොන හරි ටිකක් දීලා කවල මොන හරි මේ ඇඳුමක් අඳලා සිවුරක් අඳලා ඉතින් මොන හරි ගම පාත් ඇච්චරයි. එතනින් යන්න දෙයක් නෑ. ඉතින් ඒ නිසා ඔන්න දැන් මේ දිබ්බ විහාරයේ දක්ෂතාවය නෝ මෙත්තාව කරුණා මුදිතා මේ හතර වඩන්න පුළුවන්. නමුත් අඩුමතරේ මෙත්තාවත් අවශ්‍යයි. එහෙනම් දැන් මෙයාට මේ මෙත්තා ප්‍රමාණය වැඩෙනකොට ඉතින් ඒ මෙත්තාව පවත්තන්න දැන් ඉස්සල්ලා ඒක තියෙන්නේ දැන් මෙතන මෙත්තාව සාදුරටත් දිගින් දිගට මෙහෙම පාත් යනකොට එයාට පේනවා මේ සත්‍යය නැවත නැවත පුන පුනා පුන පුනා මේ දුකටමපත් වෙන්නේ මොනා හින්දාද? කෙලෙස් හින්දා. මොනා හින්දාද? කෙලෙස් හින්දාමනේ. එහෙනම් කෙලෙස් වල මූලය පේනවා මෙයාට. මොකද්ද කෙලෙස් වල මූලය? රාග, දෝෂ, මෝහ. අන්න අකුසල මූලයන් පේනවා. එහෙනම් එයා දැන් බලනවා එයා අකුසල මූලයන් අයින් කරන්න බෑ. මොනවාද අකුසල මූලයන් අයින් කරනවා නම් අන්නේ අකුසල මූලයන් අයින් කරන්න හිත විරිය වෙනවා. අන්න ඒකට කියනවා දෙවෙනි විරිය කියලා. දැන් අපි දන්නවා සතර සම්‍යක්ප්‍රදාන විරිය විරිය හතරක් තියෙනවා. පළවෙනි විරිය දෙවෙනි විරිය. එහෙනම් දැන් මෙයාට මේ මෙත්තාව පවත්වන්න නම් මොන විරියද ඕනේ? දෙවෙනි විරිය ඕන ඒක තමයි අපි ළඟ තියෙන කුසල් අකුසල් අයින් කරන්න තියෙන විරිය. uppannānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya chandaṁ janenti vāyamanti viriyaṁ ārabati paggannānti padhati. එහෙනම් මෙන්න මේක නැති කරන්න යදාගන්න මොනවා නැති කරන්නේ රාග, දෝෂ, මෝහ. ඉතින් මේ රාග දෝෂ මෝහ මෙයා මේ විදිහට කල්පනා කරනකොට මේ අයින් කරන්න එයාට පේනවා දැන් රාග දෝෂ මෝහ අයින් කරන්න එයා දිගින් දිගට දිගින් දිගට යනකොට එයාට දැනෙනවා දැන් මේ දුකටපත් වෙලා ඉන්න සත්‍යා මේ දුකටපත් වෙන්නේ මෙහෙනම් මේ කෙලෙස් නිසා හටගන්නා වූ මොකක්ද තණ්හාව නිසා මොන නිසාද තණ්හා එහෙනම් මෙයාට දැන් අවබෝධ වෙනවා මේ තණ්හාව නිසා තමයි ප්‍රශ්න තියෙන්නේ එහෙනම් තණ්හාව තියෙන චතුරාර්ය සත්‍ය මොන සත්‍යද දුක්ඛ සත්‍ය ඊළඟට දුක්ඛ සමුදය. එහෙනම් දෙයාට දැන් අවබෝධ වෙනා මොන සත්‍යද? දුක්ඛ සමුදය. ඒක තමයි දෙවෙනි ආශ්චර්ය අද්භූත ධර්මය කියලා කියන්නේ. එහෙනම් පළවෙනි ආශ්චර්ය අද්භූත ධර්මය මොකද්ද? දුක්ඛාරය සත්‍ය. මට දෙවෙනි එක අවබෝධ වෙනා එක තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. එහෙනම් දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්න යනවා දැන් එයා. තණ්හාව තමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. මොන තණ්හාන් තියෙන්නේ? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා මේ රාග දෝෂ මෝහ වලින් ඇති වෙන ওই ටික. එහෙනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ඇති වෙනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් අපි හිතමුකෝ. දැන් අපි මොන හරි ආහාරයක් තියෙනවා. අපි කැමති ආහාරයක් තියෙනවා. ඒක කනකොට රසයක් ඇති වෙනවා නේද? අන්නේ රසයට කැමැත්තක් ඇති වෙනවානේ. දැන් අපි හිතමු අපි මොන හරි නේද? පළතුරු ගෙඩියක් කනවා. ඒ පළතුරු ගෙඩිය කනකොට ඒකේ රසයක් ඇති වෙනවා. යාන්ගේ රසය තමයි ඒකට කැමැත්ත ඇති වෙලා මේ වගේ රසයට කැමැත්ත ඇති වෙනකොටම හරි රහයි කියලා කියන්නේ. ආන් එක තමයි කාම තණ්හාව කියලා කියන්නේ. සරලව කියලා දෙන්නේ. එතකොට මේ රසය මට දිගින් දිගටම පාත්තාගෙන ඉන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනා නේද? ඒ කියන්නේ හැමදාම මේ જાතිය පළතුරු කන තිබ්බනම් හොඳයි. මේ රස්තාව කරගෙන දිගටම හිටියනම් හොඳයි. එහෙනම් මොකද්ද? භව තණ්හාව. එහෙනම් භවයේ පවත්තන් තියෙන කැමැත්ත. ඉතින් එයාට ඊට පස්සේ කල්පනා වෙනවා මේ විදියට පළතුරු ගෙඩියක් නැති වුණත් කමන්නේ මට මේ ලැබෙන දේවල් ටික ලැබිලා කොහොම හරි පවත්තන්න තියනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ආන්ගෙට කියනවා විභව තණ්හාව. ඒ කියන්නේ පස්සේ උපදිනවද මැරෙනවද ඔය මොකක්වත් කල්පනාවක්වත් නැහැ. එහෙනම් එයාට විභව තණ්හාව. එහෙනම් මෙන්න මේ තණ්හාව තමයි ප්‍රශ්නේ. තණ්හාව නැති කරන්න දැන් මෙයා එහෙනම් උත්සාහ කරන්න ඕනේ. එහෙනම් දෙවෙනි නේද ආශ්චර්ය අද්භූත ධර්මය කියලා කියන්නේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. එහෙනම් මේ දුක්ඛ සමුදය දිගින් දිගට මේ තණ්හාව තියාගෙන හැමදාම ඉතින් ඉඳලා හරියනවා. දැන් තණ්හාව කියන එක දැක්කට පස්සේ ඒක මොනා කරන්න කියලාද බුදුහාම දේශනා කරා? තියාගන්න කියලාද ප්‍රහාණය කරන්න කියලාද? දැන් දුක්ඛය කියන එක අවබෝධ කරගන්න තණ්හාව කියන එක ප්‍රහාණය කරන්න. එහෙනම් තණ්හාව ප්‍රහාණය කරන්නම් ඒ අනිවාර්යයෙන්ම දෙවෙනි අදිෂ්ඨානය. අදිෂ්ඨාන හතරක් තියෙනවානේ. එකක් තමයි මොකද්ද? පළවෙනි අදිෂ්ඨානයේ විදිහට අපි පළවෙනි පළවෙනි ප්‍රතිපදාය කතා කරා සත්‍ය අදිෂ්ඨානය. ඇත්ත. දැන් මෙතන පාවිච්චි කරන ඡාග අදිෂ්ඨානය කියන එක. අතහැරීම. දැන් ඔයගොල්ලෝ දන් එහෙම දෙනකොට මොකද වෙන්නේ? අතහැරෙනා නේද? සිල් ගන්නකොට ඒත් අතහැරෙනවා. සමත විපස්සනා භාවනා කරනට අර වඩා අතහැරෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ අතහැරීම පුරුදු කරන්න ඕනේ. ඉතින් අන්න ඒක තියෙනවා ඡාග අදිෂ්ඨානය. ඉතින් මෙතන පෙන්නපුවාම මේ ඡාග අදිෂ්ඨානය ගත්තාම මේ විදිහට සියලු උපදින් දුරු කිරීම තමයි ඡාගය කියලා භාගතුන් වහන්සේ පෙන්නන්නේ. දැන් දන්නවනේ මේ විවේක තුනක් තියෙනවානේ කාය විවේකය, චිත්ත විවේකය, අනිත් එක උපදි විවේකය. දැන් කය විවේකයක් නැත්තම් බණවත් අහන්න හම්බෙන්නේ නැහැ. ඊළඟට චිත්ත විවේකය කියන්නේ හිත විවේක වෙන්න ඕන. ධාන වලට එමු ගියහම මොකද විවේක වෙන්නේ? සිත විවේක වෙනවා. උපදි විවේකය කියලා කියන්නේ සියලු කෙලෙස් අයින් වුණාම මොනවද රහතන් වහන්සේ ඉන්නේ මොන විවේකයෙන්ද? උපදි විවේකයෙන් කියන්නේ සියල්ලම අතහැරලා අර ඡාග අධිෂ්ඨානෙ. ඉතින් උපදි විවේක ගත්තාම ක්ලේශයන් ප්‍රශ්නයක්. ඒවා අයින් කරන්න ඕන. ක්ලේශය ඊළඟට ස්කන්ධය, අபிසංස්කාරය, තමයි උපදි කියලා පෙන්වන්නේ. එහෙනම් ක්ලේශය කියන ඒවා දන්නව නේද? නේද? මොනවාද තියෙන ක්ලේශය? හරියට ක්ලේශ තියනවා නේද? ඒවා අයින් කරන්න ඕන. ස්කන්ධ ගත්තාම රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධය මේවා අයින් කරන්න ඕනේ. ඊළඟට අபிසංස්කාර කියලා කියන්නේ මේ සංස්කාර පවත්තන තියෙන කැමැත්ත. ඒ වගේම මේ චූල නිर्देशයේ තව විදිහකට මේක පෙන්නනවා. තණ්හාව, දෘෂ්ටිය, ක්ලේශ, කර්මය, ඒ වගේම මේ දුස්චරිත ආහාර ඒ වගේම මේ පටිග ඊළඟට ධාතු අය ධාතු හතර තියෙන සතර මහා ධාතු සලායතන ඊළඟ විඥාන හය මේ ඔක්කොම උපදි කියලා පෙන්වන. නිකන් සරලව කියන්නේ මේ පටවිය මගේ කියලා ගත්ත තැනම ප්‍රශ්නයක්ද නැද්ද? ඉතින් ওই පටවිය කවදාද දවසක මොනා කරන්නද? ඈ මේ කයවත් Tamanටයිද නෑ නේද? මේ අතහරින්නයි තියෙන්නේ. එහෙනම් මේකත් අතහරින්න වෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට මේ සියල්ල අතහරිනවා. ඒක කරන්නේ මොකෙන්ද? ඡාග අදිෂ්ඨානය. එහෙනම් මේ ඡාග අදිෂ්ඨානය පාවිච්චි කරනකොට අන්න යාට ඉස්සලා සත්‍ය අධිෂ්ඨානයෙන් පෙර එකකින් එන්නේ මොකද්ද ඡන්ද සමාධිය මේකෙන් ඇති වෙනවා චිත්ත සමාධිය මොන සමාධියද ඇති වෙන්නේ චිත්ත සමාධිය එහෙනම් චිත්ත සමාධිය කියලා කියන්නේ හිත හරීම සමාහිත භාවයටපත් වෙනවා දැන් ඡන සමාධියෙන් ඉස්සල්ලා ප්‍රතිපදාය කියන්නේ ඡන සමාධියෙන් කියන්නේ නිවනට කැමැත්ත ඇති වෙනවා. මොකද මෙයාට නිවන කැමැත්ත කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන දුකමයි දුකමයි කියලා කල්පනා වෙන්න කල්පනා වෙන්න. එයාට කල්පනා වෙනවා මේ ලෝකයේ අතහැරලා කොහෙට යන්නද? නිර්වාණයට යන්න. ආන් ඒකට කියනවා ඡන්ද ඡන්දය ඇති වෙනවා. ඒක තුළ හිත සමාධිගත වෙනකොට කියනවා ඡන්ද සමාධිය කියලා. මෙතන තියෙන්නේ මොකද්ද? අර කෙලෙස් අයින් වෙන්න අයින් වෙන්න හිත මොනවද වෙන්නේ? හරි සාන්ත භාවයක්. හිත තැම්පත් වීමක් ඇති වෙනවා. එහෙනම් චිත්ත සමාධියක් ඇති වෙනවා. කෙලෙස් අයින් වෙනකොට. එහෙනම් මේ චිත්ත සමාධිය ඇති වෙනකොට ප්‍රශ්නයක් ඇති වෙනවා යාට. මේ චිත්ත සමාධිය දිගටම පවත්වන්න බෑ. ඈ මේ චිත්ත සමාධිය මෙයාට දිගටම පවත්වන්න බෑ. මොකද මේ චිත්ත සමාධිය ඇති කරගෙන මේක පවත්න්න වේදනාව අර ඇති වෙන වේදනාව ඒ කියන්නේ අර ප්‍රීතිය සුඛය හරිනේ ওই සමාධිය තියෙන්නේ ඉතින් මේ වගේ වේදනාව පවත්තන්න නැවත නැවත මේ සංස්කාර හදන්න ඕනේ. එතකොට චිත්ත සමාධිය වෙනස් වෙනවා කියලා කියන්නේ එනං අරවත් වෙනස් වෙනවා. ඉතින් මේක වෙනස් වෙනවා කියලා කියන්නේ ඔය සමාධි සංඥාවත් දිරනවද නැන්ද එහෙනම්? ලෙඩ වෙනවද නැන්ද? ලෙඩ වෙනවා. එහෙනම් මේකත් තියාදි වෙනවා. එහෙනම් වියාදි වෙනවා කියලා කියන්නේ ලෙඩ වෙනවා නම් අනිවාර්යෙන් ලෙඩ වෙනකොට අපිට තරහ යනවා. ලෙඩ වෙනකොට තරහ යන්නේ නැහැ. දැන් වල හොඳට ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. ලෙඩ වෙනවා නම් මොකද වෙන්නේ? ඉතින් එයා ඊට ඇතුලෙන් දේශය හත ගන්නවා. ඉතින් මෙන්න මේ දෙක නැති කරන්න අනිවාර්යෙන් මේ දේශයයි විරාදියයි කියන එක නැති කරන්න ඕනේ මෙතන. ඒක නැති කරන්න අනිවාර්යෙන්ම මෙයා මෙන්න මේ මේක තපස කියලා තමයි ලංකාවේ පොත්වල තියෙන. නමුත් ඇත්තටම මෙතන සතර 이르දිපාද දිගින් දිගට වඩන්න. මොනවාද වඩන්න ඕනේ? සතර 이르දිපාද. ඒතර ඡන්ද චිත්ත විරිය විමාංශ කියන මේ සතර 이르දිපාද වඩනවා කියලා කියන්නේ 이르දිපාද ඡන්ද කියපුවහම දන්නවා මේ ඡන්දය වැඩෙනවා කියලා කියන ඡන්ද උද්දීපාදේ වඩන්න පුළුවන් ඡන්ද සමාධි හරහා. ඉතින් මේක වඩන්ද තව පිටකෝපදේශයේ පෙන්නනවා මෙන්න මෙහෙම. ආර්ය ශ්‍රාංක මාර්ගේ වඩනකොටම මෙන්න මේ හතර වැඩෙනවා කියලා. මොන හතරද වැඩෙන්නේ? ඡන්ද, චිත්ත, විරිය, විමර්ශ. ඒකට කරන්න කියනවා මේ භාවනා හතරක් ඇතන. එකක් තමයි භාවිත කායා භාවිත සීලා, භාවිත චිත්තා, භාවිත ප්‍රඥා. එතකොට භාවිත කායා කියපුවාම වෙන්නේ සම්මා කම්මන්තය. ඒ සම්මා ආජීවය තමයි භාවිත කායා කියන එකට පෙන්වන්නේ. ඒක පිටකොපදේශයේ පෙන්නනවා මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ. ඊළඟට භාවිත සීලා කියන එකට වෙනවා සම්මා වාචයි සම්මා වායාමය. භාවිත චිත්තා කියන එකට වෙනවා සම්මා නෙක්ඛම්ම අව්‍යාපද අවිහිංසා තියෙන සම්මා සංකප්පයයි සම්මා සමාධියයි. එතන භාවිත ප්‍රඥා කියන එකට එනවා සම්මා දිට්ඨියයි සම්මා සතිය සම්මා සතියයි. ඉතින් මෙන්න මේ හතර වඩනකොට ඡන්ද චිත්ත විරිය විමංශ කියන මේ irdipaද වැඩෙනවා. අන්න ඒ irdipaද වඩන්න වඩන්න වඩන්න අනිවාර්යයෙන්ම මෙයා මොකද වෙන්නේ? ඒ irdipaද වඩ아가නම ඒ ඇතිවෙනා වූ චිත්ත සමාධිය එයා පතුරවනවා මුළු ලෝකේ හැම කෙනාටම පතුරන කොහොමද පතුරන මේ සියලු සත්‍යෝ මෙන්න මේ තියෙන සමාධිය ඇති කරගෙන මේ විදිහට අතහැරීම සිද්ධ කරගෙන සුවපත් වේවා කියලා. එතකොට එයා ඒක කරන්නේ කොහොමද? එයත් අතහැරලාද නැන්ද? එයත් යම් කිසි විදිහට අර ඡාගයෙන් අතහැරියනේ සංහායම දුරු කරා දුෂ්චරිතයෙන් කරා. එහෙම අතහැරලම කියනවා සියලු සත්‍යයම සුවපත් වේවා කියලා. අන්න එතකොට ඇති වෙන ඒ තියෙන අප්‍රමාණිට කියනවා කරුණා අප්‍රමාණය කියලා. එතන මෙත්තා ප්‍රමාණය කරුණා ප්‍රමාණය වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? මෙත්තා ප්‍රමාණයෙන් එන්නේ දුක දැකලා සියලු සත්‍යයන්ට සූපත් වේවා කියන එක. කරුණා ප්‍රමාණය කියලා කියන්නේ දුකට හේතුව අයින් කරලම සියලු සත්‍යයන් සූපත් වේවා. ඒ කියන්නේ අර තියෙන ඡාගාදිච්ඡාණයෙන් අතහැරලා කරන එක තමයි අන්න කරුණා ප්‍රමාණය කියලා කියන්නේ. අන්න ඒ විදිහට මේක කරනකොට මේක තමන්ගේ හිත නිදහස් වෙන මේ නිර්වාණගාමී ප්‍රතිපදාට උපකාරයක් වෙනවා. එහෙනම් මේ දුක්ඛ පටිපදා කිප්පවිඥාව නිර්වාණයටම හේතු වේවා ආත්ම දේශ ආශිංසනෙන් දේශනා මෙතනින් නිමාතිපත් කරනවා